දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එක තරුණ පිරිසක් දිනක් අපි සමග සාකච්ඡාවකට ධර්ම සාකච්ඡාවකට පැමිණුණා. ඒ පැමිණිලා එක තරුණයෙක් තමන්ගේ මිත්‍රයා පෙන්නලා කිව්වා "හාමුදුරනේ මේගොල්ලන්ගේ තාත්තා ඉස්සර හැමදාම දඩයමේ යනවා. දැන් නම් දඩයමේ යන්නේ දැන් ඒක නවත්තලා සිල් ගන්න යනවා" කියලා කිව්වා. පස්සේ මම ඒ අදාළ තරුණයාගෙන් ඇහුවා "තාත්තා දඩයම් කරන එක නැවැත්තුවේ ඇයිද?" කියලා. මොකද මට ඒක දැන ගැනීම වැදගත් වෙනවා. ಗುಣධම් වඩනකොට බොහෝ දෙනාට ඒවා පැහැදිලි කරලා දෙන්න. පස්සේ දරුවා කිව්වා හාමුදුරනේ යාළු මිත්‍රොත් එක්කලා එකතු වෙලා තාත්තා හැමදාම පුරුද්දක් හැටියට දඩයන් කරන්නට ගියා. ඉතින් නමුත් එක දවසක් රැ එළි වෙනකම්ම කැලේ මදුරුව කකා ඉඳලා නමුත් කිසිම සතෙක් වෙඩි තියාගන්න බැරි වෙලා ඒ ගිය යාළු මිත්‍රෝ කීප දෙනාම ආපහු හැටිලා ඇවිත් තියෙනවා එළිය වැටෙනකොට ගෙදර යන්න ඕන කියලා. නමුත් එහෙම එනකොට අර වටගොඩ එළිය වැටිගෙන එන අතරේ දැන් කැලේ ඇතුලේ ඉඳලා ගමට පිවිසෙනකොට ඒ වනාන්තරයයි ගමයි එකට එකතු වෙන ඒ ආසන්නේ ගවයෙක් ගැට ගහලා හිටිය ගහක. ඒ එක්කෙනෙක් යෝජනා කරනවා හිස් අතින් ගෙදර යන්න බෑ. මුගේ ගාතයක්වත් කපාගෙන යන්න ඕන කියලා අර ගවයා පන පිටින් ඉඳද්දිම විපස්සගතයක් කපාගන. ඉතින් දැන් මේ කියන තරුණයාගේ තාත්තා මේක දැකලා ඔහුට ලොකු කම්පනයක් ඇති ලොකු මානසික පීඩාවක් ඇති වෙනවා. ඊට පස්සේ ගෙදර ඇවිදින් නොකා නොබී ඒ ගැන කල්පනා කරනවා. දැන් අර ගවයා පන පිටින් පස්සගත කපා ගන්නකොට කෑ ගහපු හැටි, ඇද වැටුණු හැටි, ලේ ගලපු හැටි මේවා මැවි මැවි පේනවා. පෙන්ලා ලොකු චිත්ත පීඩාවක් ඇති වෙනවා. දැන් ඒක හොඳක් නෙමෙයි. ඉතින් නැවත නැවත අරව භුක්ති විඳ විඳ පශ්චාත්තාපය ඇතිවීම. දැන් ඔහුට කල්පනා වෙන්න ගත්තා වෙනදා හැමදාම අපි කැලේ ගිහිල්ලා සත්තු දඩයන් කරගෙන ඉනෝ. ඒකට ඈත තියා වෙඩි තිබ්බහම ඒ සතා මැරෙන හැටි, වේදනාව විඳින හැටි, දඟලන හැටි Tamanට පැහැදිලිව නොපෙනෙන්න පුළුවන් ඈත තියා වෙඩි තියෙන නිසා. නමුත් ඒ සත්තුත් මෙහෙම නේද පීඩා විඳින්නේ කියලා දැන් අර ගවයා පැහැදිලිව Tamanගේ අස්පනා පිටම පස්සගාතේ කපාගෙන යනකොට පණ පිටින් ඉඳද්දිම ඒ සතා විඳපු දුක Tamanට දැනුණා සංවේදීව ඒක දැන් නැවත නැවත මනසේ රැව් පිළිරැව් දෙනවා ඒකත් එක්කලා මෙතෙක් කරපු කටයුතු පිළිබඳවත් ලොකු පසුතැවීමක් ඇති. පස්සේ දැන් මේ තැනත්තට මේ පශ්චාත්තාපය දරා ගන්නට බෑ. ඊට පස්සේ ඒකෙන් රැකෙන්නට ඒකෙන් වළකින්නට ඕන නිසා ඔහු ටික ටික ධර්මදේශනා අහන්න, දහම් පොතපත කියවන්න, ඊට පස්සේ සිල් සමාදන් වෙන්න මේ විදිහට ප්‍රතිපත්ති මාර්ගයට යොමු වුණා. ඉතින් ඒ තරුණයා කියනවා දැන් ඒ සියල්ලකගෙම වෙන් වෙලා හෝයට සිල් ගන්න, ඒ වගේම බණ දහම් අහන, භාවනා කරන බොහොම සද්ධාවන්ත කෙනෙක් බවට අපේ තාත්තා පරිවර්තනය වුණා ඒ සිද්ධියත් එක්ක කියලා. දැන් ඒතකොට ඒකෙන් අපිට පේනවා පසුතැවීම හොඳ නැහැ. නමුත් ඒ පසුතැවීම නිසා යම්කිසි කෙනෙක් අකුසලයෙන් වළකින්නට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම Tamanට ජීවිතේ කරගන්න බැරි වුණු කුසල් දහම් කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේ යහපත් පැත්තකට චිත්ත අදිෂ්ඨානයක් මතුවෙන්නටත් සමහර විට අර පසුතැවීම හේතුවක් වෙන්නට පුළුවන්. දැන් මේකෙන් කියන්නේ පසුතැවීම හොඳයි කියන එක නෙමෙයි. පසුතැවීම කියන්නේ අකුසලයක්, පසුතැවීම කියලා කියන්නේ දුර්වලකමක්, දුර්ගුණයක්. නමුත් එය අපට වරදින් නැගී සිටීමට යම් ප්‍රමාණයක අනුබලයක් ඇති කරන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා යම් කෙනෙක් පසුතැවෙනවද පසු නොතැවෙනවද කියන එක පමණක් ගත්තොත් පසුතැවෙනවට වඩා පසු නොතැවී ඉන්න එක හොඳයි. මොකද පසුමින් රැකිලා ඉන්නවා නම් ඒක එච්චර උසස් දෙයක් නෙමෙයි. ප්‍රඥාවෙන් කරුණු වටහාගෙන අපට පසුතැවෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ.